මේ භාවනාදී පිටත් ਵਿਚාර කියන දෙක නැති වුණා කියලා යෝගාවචරය කොහොමද දැනගන්නේ? ඉස්සෙල්ලාම අපි ඒකට විතක්ක ਵਿਚාර කියන්නේ මොනවද කියලා දැනගන්නවා. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි සමත ක්‍රමයට මතක් කරන්නේ අරමුණට හිත නැංවීම සහ අරමුණු රස බලීම. විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම අවිචාරය කියන්නේ අරමුණ විමසා බලන විචාර බුද්ධි මේක යහයියද රසනේද අනුසුමද කියලා අරමුණ රස බැලීම තමයි කෙරෙන්නේ. ඉතින් මේ මොනම අත්දැකීමක් හෝ අපිට විඳින්න මොනම අත්දැකීමක් හෝ සිද්ධ වෙන්න සංසිද්ධිය සිද්ධ වෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක යන්න ඕනේ. ආවෙ නැත්නම් අත්දැකීමක් වෙන්නේ නැහැ අපිට. විතක්කය කියලා කියන්නේ අරමුණ සහ හිත අතර මේ මානසිකාරය. ඒකට හිත ඒ ප්‍රමේච අරමුණ නංගනවා. මේකදී අපි විතක්කය කියන එක විස්තර කරනකොට ටිකක් රසවත් බව පිළිබඳව විස්තර කරනවා නම් අපිට අරමුණු දැනගැනීමට ద్వාර හයක් තියෙනවානේ. ඇහැ කන නාසය දිව කය මන කියනවා මේව මේ gedete තියෙන දොරවල් හයක් වගේ. ඒ ඕන කෙනෙකුට යන්න එන්න පුළුවන් ඒවයි. ඒ වගේම මේ එක එක ඉදුරන්ට සාවේ ආවේනික වූ අත්‍යන්ත වූ ඇහැට රූප විතරමයි ශබ්ද ගන්න බෑ. ඊටසේ කනට ශබ්ද විතරමයි රූප බෑ. නාසයට ගඳ පමණමයි වර්ණාලෝක ශබ්ද බෑ. දිවට රස පමණමයි වෙන දේවල් බෑ. කායට පහස පමණමයි වෙන දේවල් බෑ. ඊතර ධර්ම පමණමයි. නිසා ඒ ඒ ద్వාරයට ආවේනික වූ මේ අරමුණක් කියනවා. එතකොට ආධ්‍යාත්මික වශයෙන් ద్వාර 6යි, බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා 6යි. ඔන්න ඔය 6ම මේ පැත්තේ 6ම විරුද්ධයි, මේ පැත්තේ 6ම විරුද්ධයි. නමුත් අපේ හිතට එකවරට එකයි ගන්න පුළුවන්. ඒ නිසා හරි ලස්සන වැඩක් වෙනවා මෙතන. රූපයක් දකින වෙලාවේදී කන බීරි වෙනවා. නාසයට ගඳ සුවඳ නොදැනෙන්න ඕන. කයෙන් දීව වෙලාවක් නැහැ. දිවට රස දැනෙන්න බෑ, කයට පහස දැනෙන්න බෑ, හිතට හිතේ ගන්න බෑ. රූපයක් දකින්නයි කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රිය විසින් අනෙක් හේරම ඉන්ද්‍රියන් වහාම නැතර කරනවා. පතකන චක්කු ඉන්ද්‍රිය හිතේ අවස්ථාව අරගන්න අරගෙන ඉවරලා රූපේ බලන. ඒක කනට ගන්න විඥානයක් නේද? මොකද විඥානේ දැන් ගිහිල්ලා ඉවරයි ඇහැට. ඒ නිසා ඒ හිත සහ මේ ඇහැ සහ අරමුණක් දෙක සම්බන්ධ වෙනකොට ලැබෙන නිසා ඇහැ අරමුණට යන්න හිත සම්පූර්ණ එතන එතෙන් ඇවිල්ලා තියෙනවා නැත්නම් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. මේක සාමාන්‍ය අභිධර්මය නම් මේක පිළිඅරගත්තම කයක් විදිහට කියලා දෙනවා. නමුත් මේක අත්දකින්න හෝ Tamanට ලම්බන්න කරගන්න ගියාම අපි හරි අපහසුකටපත් වෙනවා. මොකද අපිට පේන්නේ හැම වෙලාවෙම කුරුප්ප වෙනවා. හැම වෙලාවෙම සද්දත් ඇහෙනවා, ගඳත් ඇහෙනවා, රසත් ඇහෙනවා, පහසත් ඇහෙනවා. හිතවිලි තියෙනවා මේ හයම වැඩ කරනවා කියලා තමයි මම ඇන්නේ. තමයි එකවරකට එකයි සිද්ධ වෙන්නේ කියන එක පිළිගන්නවක්වත් මේ මම කැමති නැහැ. ඒ නිසා පරීක්ෂා කරන්න කැමතිත් නැහැ. නමුත් මොන ධර්ම වශයෙන් සිද්ධ වෙන්නේ රූප පේන වෙලාවේදී සද්ද අහන්නේ කින්න බෑ. කන බලන්නේ කින්න බෑ, රස බලන්නේ කින්න බෑ, පහස ලබන්නේ කින්න බෑ. හිතන්නේ කෙනවා රූපංග. ඒ නිසා ඒ රූපේ සහ ඇහැ කියන දෙක නැත්තම් හිත රූපේට නැංවීම සිදු වෙනකොට රූප පෙනීම සිදු වෙනවා වගේම ශබ්ද නැහැීම සිදු කරගෙනම යන්න වෙනවා. ගන්ධ නොබැලීම කරගෙනම යන්න වෙනවා. ඔක්කොම දොරවල් වහගෙන තමයි මේ අවස්ථාව ගන්න. ඒ නිසා අරමුණට හිත නංගනවා කියලා කියන්නේ විශාල හොඳ හෝ නරකක ආරම්භයක් පටන් ගන්නවා. අපි දන්නේ මොකද්ද කියන්නේ. ගියාට පස්සේ ඒ සෞඛ්‍ය සම්පන්න මේ රූපෙත් ඒ වෙලාවට ඉඳ තිබුණා, ඇහත් ඉඳ තිබුණා, හිතත් ඉඳ තිබුණා. අපිට සිද්ධ වෙනවා ගියේ එක පිරිමි රූපයක්ද, කෑම රූපයක්ද, කළුද, සුදුද, කහද, නිල් ආදි වශයෙන් රූපේ රස බලන්න. ඔය දෙක සිද්ධ වුණාම අරමුණට මේ අනෙක් අරමුණු වහ බහා තබාගෙන, ඔබා තබාගෙන ඇහැ ක්‍රියාත්මක වීම තුළින් ඇහෙන් අරමුණක් ගත්තා කියනකොට අරමුණට හිත යන්නේක අපි කියනවා තාව මේ විතක්කේ ගේ අරමුණ ඒ රූපයේ රස බලන වර්ණ වශයෙන් සටහන වශයෙන් රස බලන ਵਿਚාරය කියලා කියනවා. ඉතින් මේ දෙක නිසා අපේ හිතට මතකයක් යනවා මම කහපාට රූපයක් දැකයි. ඊගාජිතක්දින සද්දයක් අහනවා ඒ ඥාන පිළිම ශබ්ද වාසුබ කියලා මේ විදිහ තමයි අපේ හිතේ දිගට මතක සටහන් ඇති නමුත් භාවනා කරගෙන යනකොට මේ පළවෙනි මම කියපු එක තේරුම් ගන්න තියෙන්නේ මූලධර්ම පැත්තේ. අපි ඒ කවදාකවත් ඒ උංගා කියලා මට්ටමට යනකම් අපිට හිතෙන්නේ මේ පහෙන් එකයි හයෙන් එකයි වැඩ කරන්නේ කියන එක පිළිගන්න අපි කැමති නෑ. ඉතින් මේකට මේ මේක නිකන් විචිත්‍ර වෙන්නන්නේ ඔය නිවැරදි නිවීම පොතේ ස්වාමීන් වහන්සේ බෙන්න අපි චිත්‍රපට ශාලාවට යනවා කියපු නිදර්ශනයක් ගත්තොත් මම හිතුවේ දැන් ඇතර චිත්‍රපට ශාලා නැතුවද කියලා මොකද වීඩියෝ ටෙලිවිෂන් තියෙන නමුත් තාම තියෙනවා. ආන්ජේ කොහොමද ඒකට ගියාට පස්සේ මේ චිත්‍රපටයක් පෙන්වන වෙලාව ගත්තොත් ඒ සාමාන්‍ය ඇහැටයි කනටයි විතරයි ඒකෙන් සාමාන්‍යයෙන් ආහාර දෙන්නේ. චලන චිත්‍රයක් පෙන්වනවා සද්දයක් පෙන්වනවා. නමුත් මේ ඉඳගත්තර පස්සේ සිගරට් පොන කට්ටිය අරගෙන හිටියොත් නහයට ඉබේම නිකන් ලාභයට හම්බ වෙනවා ගඳ. ඒ වගේම අපිට ඕන නම් නෙලකට පැයට කරන් ගිහිල්ලා මොකක් හරි අර හපාවා ඉන්න පුළුවන් දිවටත් ඕන නම් ඒ කාලය තුළ දෙන්න පුළුවන්. ඒකට ඉඳගෙන ඉන්න සීට් එකේ මකුණු අනම්මනම් ඉන්නවා නම් පහසකුත් ලැබෙනවා. ඒවා ටිකට් එකට නෙමෙයි හම්බෙන්නේ නිකන්. ඒක කයදා දැනෙන ඕන හිත හිත ඉන්න පුළුවන්. නමුත් අපි ටිකට් එකට හම්බ වෙන්නේ වර්ණ සහ ශබ්ද විතරයි. අපි දැන් චිත්‍රපටියේ පැය තුනක් බලලා එකමාරක් හරි දෙකක් හරි තුනක් හරි බලන මේක දුක්ඛාන්තයක් මේක සුඛාන්තයක් කියලා අපි වර්ණ බලන්නේ ගියාට අපි ඇත්තටම එක වෙලාවට සද්ධාහන එක වෙලාවට රූප වර්ණ එක වෙලාවට ගන්ධ වර්ණ එක වෙලාවට රස වර්ණ එක වෙලාවට පහස ලැබුණා එකට හිතනවා ඒක නිසා මේකේ අර කියන විදිය ඝණයක පැවැත්මක් නෑ අතර මෙතෙන් පුරුද්දු පුරුද්දා දැන් තන් වලින් රූප ටිකක් කරලා තියෙනවා අතර මෙතෙන් ශබ්ද ටිකක් අහලා තියෙනවා ඒක නෑ කියන බැරි විදිහට ගන්ධ වැදිලා තියෙනවා පහස ලැබිලා තියෙනවා කාරණා හිතලක් තියෙනවා ඒක නිසා එළියට එනකොට අපිට වෙන්නේ අපි දිගටම චිත්‍රපටි දැක්කයි ඒක ඕන කෙනෙක් නැත්තම් චිත්‍රපටි බලන්නේ නෑ නමුත් ඒ තමන් දැක්කයි කියලා තමන් ඒ සංස්කරණය කළ බලපු එක තමලම හිතපියකනාම වෙන විදිහකට තමයි දැකලා තියෙන්නේ. එයා වෙන වෙනම රූප සාතාන් දැකලා තිනවා. වෙන වෙන ශබ්ද වර්ගයක් අහලා තිනවා. වෙන වෙන නිල කඩල වෙනකොට එයා චොක්ලට් කාලා තියෙන්නේ. එයාට කල්පනා මකුණ නෙවෙයි මෙයාගේ කන්නේ. මේ වෙනස්කම් ඔක්කොම නිසා හිතේ වංගමත මේ බැලුව එක චික්ෂුපට්ටම දෙන්නේ කි පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා අන්තිමට Taman බලපු චිත්‍රපටයේ සංස්කරණය කරලා තියෙන්නේ අධ්‍යක්ෂණය කරලා තියෙන බලක් තමයි. චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපේ කරා නෙවෙයි Tamanට ඕන දේ බලලා තියෙන තමන්මයි කියනවා. ඒ මොකද විතක්කය. ඒ වෙලාවේදී රූපෙද බලන්නේ සද්දෙද අහන්නේ ගන්ධද රසද පහසද කියන එක ඒ කරන කෙනාට අයිතියක් නෑ චිත්‍රපටි ඇත්තට හදපු නිෂ්පාදකයට අයිතියකුත් නෑ ඒක සම්පූර්ණ නෑ එජෙන්ඩා එකක් නැතුව යන වැඩක් එතන තියෙනවා කිසිම න්‍යාය පත්‍රයක් නෑ අපිට. අපි දැන් මේ සද්ද අහන්න ඕනද, රූප බලන්න ඕනද කියලා අපිට පාණ්‍ය කරන්නත් බෑ. කෙරෙන්නේ නැහැ. ඒක නිකන්. මේ නිකන් කරකවල කලබලෙන් ගහිල්ලක් තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට අපි බලනවා මේ විදියට ඉබාගාට යවිගෙන කිසිම න්‍යාය පත්‍රයක් නැතුව වැඩ කරපු හිත යන හැටි බලන්න පටන් අරගන්න. ඉක්මනට නෙමෙයි හදන්නේ. එයා කොහොමද මේ අරමුණු හයේ ద్వාර හයේ ඒ නිකන් පිස්සු ඇතිති රිලෙවෙක් වාගේ සාමාන්‍ය ਸਰවඥ සනාකරසිනේ පිස්සු ඇති රිලෙවෙක් වාගේ. රිලව මේ අතෙන් ඒ අතර පනින්නේ ඊගාත දෙය බලලා නෙමෙයි. ඕ මොන අතට ඇයිද කියලා කිසිම කෙනෙකුට කොන්ට්‍රෝල් කරන්න බෑ. ඊට ඇත්තදී හපක් කියලා කියන අපේ හිතේ. ඒ නිසා අපි ඉස්ලාම් කරන්නේ මේ විතක්කේ තමයි අරමුණු යොමු කරන්නේ. කොයි විතක්කේ ගන්නේද කියලා චිත්තක්ෂණ කණින් ප්‍රෙඩික් කරන්න බෑ. හරියට අහසේ අකුණු කොටන වෙලාවදී බලන් හිටියොත් ඊට මොහොතකට කලින් මොකක්වත් නැහැ. අකුණු කෙටුවට පස්සේ මොකක්වත් නැහැ. අකුණු ගහන දිහා බලලා හිතුවොත් ඡාපේ හැඩේ බලා ගන්න පුළුවන්. හැබැයි හිතන්න. ඒකේ තරම්ම ඉලෙක්ට්‍රික් වැඩක් කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක නිකන් feasibility report එකකට map කරනවා. කොහොමද මං හිත මම කියන අස්ථාන කරන මං හිත ආනමන හිටපන්. කියන්නේ හැපෙන් තන හිටපන් කියලා ඒ තමයි අපි දෙන මේ දර්ශියදී නමුත් හද්ද ඇහෙනවා. රූප පේනවා. ගඳ, රස, පහස, කිචිවිලි මේ දේවල් දිගේ හිත යනකොට අපි කනගාටු වෙන්න නෙමෙයි තියෙන්නේ අපි විතක්කේ වැඩ කරන නමුත් විතක්කේ අවිචාරවත්. ඒක කිසිම මේ වග වෙන ගතියක් නැහැ. මේ ਸਰවඥාන්සිකෝ මේ විදිය හොඳට බලාගන්න මේ තමයි ගැඹුරින්ම ਸਰවඥාන්සේ කියන අනත් ස්වභාවය. අපිට මේකේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. මොකද මේක අපේ පාහනයන්සේ තියෙන එකක් නෙවෙයි. හැබැයි මේක ආන්තමට්ටු කරන්න බැරි බව දැකීමේ හැකියාව මනුස්සයට තියෙනවා. කිසිදෙනෙකුට නැහැ. නමුත් ඒක නැති මනුස්සයා ඒක පිළිගන්නේ නැහැ මට ඕන මම මම දන්නවා හදන හැටි මම නෙමෙයි මම දරුවොත් හදනවා මම ශිෂ්‍යයොත් හදනවා කියනවානේ අඩ අනම්මන පද්දපද්ද දාගෙන හිටියට හිත දිහා බලනකොට පේනවා තමන්ගේ හිතවත් තමන්ට ඊගාට ඊගා චිත්තක්ෂණය මොකද්ද කරන්න කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා විතක්කේ කියලා ධර්මතාවයක් තියෙනවා නමුත් ඒ විතක්කේ තියෙන පාලනයක නෙමෙයි. ඒ විතක්කේ අඳුරන්නේ කොහොමද? ඒ විතක්කේ ගිය ආගමන රස දැන ගැනීමෙන් තමයි ਵਿਚාරයේ තමයි අපි දැනගන්නේ මේ වෙලාවේ මෙයා ඉඳලා තියෙන අතන. රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, පහස කියලා මේක තේරුම් ගත්තට පස්සේ නිකන් මේ කොහොමද කියන්නේ? හරීම unpredictable කිසි විදියකට අපිට සැලසුම් කරගන්න බෑ නමුත් එනේන මොහොතට මොන දීමේ ශක්තියක් මොකද්ද දියුනේ. මේක කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ විතක්ක සහ ਵਿਚාර දෙකෙන් ඒ ගන්න ගන්න අරමුණු ප්‍රිය කරනවා නම් මනාප කරනවා නම් තණ්හා කරනවා නම් ඒකේ මතකයක් දිගින් දිගට යනවා. නමුත් ඒ බලන අරමුණු වල එක රසයක්ම නම් තියෙන්නේ. මනාප කරන දෙයක් නැත්තම් ඒ මතකයේ පවා වැදගත්කමක් නැතුව යනවා. අවශ්‍යතාවයක් නැහැ මොකද මේ. අතර වෙනසක් තියෙනවා තමයි තොරතොර තියාගෙන මොනක්වත් නැති වුණා කියලා වෙනවා. ඒකට සාමාන්‍ය සිංහලෙන් අපි කතා කරන්නේ දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේනු සුදු වෙලා. කුකුලාගේ කර්මලා සාමාන්‍ය අපි දකින්න රතු පාටය. මුන්දරට ලං වෙලා බලහින්න මෙහෙම දාගෙන ඒක රතු පාටක් නැහැ. ඒකෙන් තියෙන්නේ කොරල් පාටක් වගේ වෙනවා සුදු තියෙන්නේ. එහෙම රතු පාටක් නැහැ. වෙලා තියෙන මොකද එකම දිහා බොහෝ වෙලා බලන් ඉඳලා විතරයි. ඉතින් සරුවචනාංශ කියනවා අරමුණු වශයෙන් මාර්ගයෙන් තමයි අපි දුක වසන්නේ. එකම අරමුණක් කරගෙන පුරුදු කරලා කරලා කරලා කරලා එකම බලනින්ද ඒක කද්දාකවත් ඒ සිලිලාරේ තියෙන එන්නේ එන්නේ එන්නේ විවරණ වෙන්න පටන් ගන්නවා. ඒ විවරණ වෙන්න පටන් ගන්න කරොට අර ඉස්තරතරම් වේගයෙන් හිත අරකට නැගගන්න අමාරුයි. ඒ තියෙන කාන්දා ශක්තිය එන්නේ නැහැ. මොකද ඉස්සර යන්නේ ප්‍රයෝජනයක් තුනනේ මේක හොඳයි මේක මගේ මන අපේ මේක මගේ රුචිකත්වය මේක මගේ පෞෂත්වය කිය කිය නැත්නම් මේක නැති කරන්න ඕනේ කිය. ඒ දෙක නැති වුණාට පස්සේ අර විතක්කය නිකන් උදාහරණයක් වශයෙන් කියනවා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කටුමැටි පිට එකට ගොමරිත්තකින් ගැහුවාගේ අල්ලනවා. පහු වෙනකොට රබර් බෝලකින් ගලකට ගැහුවාගේ ලාපයිස ගැටියක් එනවා. අරමුණේ හිත හිතින්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ හිත හිතින් නැතුනට ගිහිල්ලා වැදිලා වේ ගලකද මොකකද කියලා එයා ලකුණු ගේන්නෙත් නැහැ. මේක සාමාන්‍ය භාවනාදී මාතක ප්‍රශ්න උත්තර කියනවා භාවන එපා වීම වශයෙන් තමයි වැටෙන්නේ. ඊගස් භාවයේ වැටෙන්නේ. අනිශ්චිත භාවයේ වැටෙනවා. අසරණ භාව වැටෙනවා. මම නිකන් කොටු වුණා, තනි වුණා, අහු වුණා වගේ වැටෙන්න පටන් ගන්නවා. මුදුන සත්‍යයක් තියෙනවා. අරමුණක් තියෙනවා. කිසිම දෙයක අර සීලාවක් නැහැ. එතකොට ආගමක අර ඉස්සර වගේ මහසියා දෝසනහ කරනවා දුරු කරව පදකට හෙල්ලකින් යනවා වගේ අන්නකො ගමන් හෙල්ලේ පදා ගන්න ගතියක් තියෙනවා නේද? දැන් එහෙම අන්නට බෑ දැන් වදින රබර් බෝලකින් ගලකට ගැහුවගේ කොලාපෙන් ගතියක් එනවා. ඒ කොලාපෙන් ගතිය එනකොට භාවනා කරන අන්තිම වෙහසක්. හරිම නීරස දෙයක්. හරිම බයලවන සුදුයක්. එපා කරන දෙයක්. Taman නිකමෙක් මම කියන්නේ නරුමයේ එහෙම නැත්නම් වයහදු කෙනෙක් ඉතින් මොනක් අන්නේ නිකන් අර දුක්සන් සඳහන් කෙලපිරිච්ච බඩික්කමක් වගේ තමයි තේරෙන්නේ. ඉතින් ගන්න දෙයක් නෑ අත තියන්න තරක් නෑ වගේ තේරෙන්න පටන් ගන්නවා. අරමුණු කොයි එක බැලුවත් වෙනසක් නැති වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ගැඹුරට යනකොට ඒකට කියන්නේ නිබ්බිදාව කියලා. නමුත් භාවනා කරගෙන ඉන්නකොට අපිට ගොඩාක් වෙලාවට වෙන්නේ අරුණක් තියෙන. සතියක් තියෙන. ඇදෙත් යනවා. මොකද්ද ඉතින් මේක කරලාදී වැඩේ මේකම දේ බල බල දැන් ගොතනේ කියන හරි දැන් ඔය හනපන්නේ සංසිඳුණා දැන් හිත තැම්පත් රීගාට මොකද්ද කියන්නේ ඉතින් මොකක් හරි කක්ක ලොකක් දැන් ඕනේ දැන් පිරිසුද්දට ඇවිල්ලා තියෙනවා දැන් තව කක්ක ටිකක් ඕනේ එච්චර ඉතින් ඊට පස්සේ තව කක්ක ටිකක් දාගත්තොත් දැන් ඒක නැති කරගන්න ඕනේ නැති කරුවට පස්සේ දැන් මොකද කරන්නේ අපි හිත කියන්නේ අර පිරිසුද්දේ රිලෙක් වගේ එකක් විතක්ක ਵਿਚාර නැති වෙගෙන එනකොටම තේරෙනවා අරමුණේ ඉන්නවා ඉතියා කියලා ලොකු ජයග්‍රහණයක් ඇතිවකුත් නැහැ. සිල්ලාරෙකුත් නැහැ. දැන් පාළු ගතියක් දැන තනිකමක් ගන්නේ. ඒ කියන්නේ නිබ්බිදාව කියලා කියන්නේ නිර්වින්දන ශක්තියක්. ඒ කියන්නේ හිත හිරිවැටෙන ගතියක් එනවා. අපි මේ ලෙඩා නිර්වින්දනය කරන්නේ ඔපරේෂන් එකට ඉස්සලා. මොකක්ද සිහි සිහුතියක්. ආන්නේ වගේ දෙයක් වෙනවා. ඉතින් මේක වෙනකොට මේ සිද්ධ වෙන්නේ ආත්ම දෘෂ්ටියේ දේවි යනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨියේ දේවි යනවා. අන්ත දෙක අතහැරිනවා. අර විචිත්‍ර ඩ්‍රමැටිකල් ඉවෙන්ට්ෆුල් කියන දෙකත් අතහැරලා නිකන් මැදමයි තියෙන්නේ. මැදමයි තියෙනකොට ඒකේ එච්චරම සිලිලාරයක් නැහැ. දිනා ගන්න දෙයක් නැහැ. අපි වතුරටයි ආහාරට ගන්න කරාට හුස්ම වලට සම්බුවක් නැහැ. අත්‍යවශ්‍ය දේ. මෙන්න මේක එපා කරවීමෙන් තමයි මායාව ට්‍රැකින් එක අනිවාර්යයි. මේ පාවෙන්න හේතු විතක්ක ਵਿਚාර දෙක හැලීම බව දන්නවනම් යෝගාචර දැනගන්න දැන් ඉන්නේ මම මේ සාමාන්‍ය පාරේ කියලා මෝටර එක දාගන්න හදන්නේ. මෝටර එක දැම්මම පස්සේ ආයෙ ලයිට් සිග්නල් නැහැ යන්න පුළුවන්. ඉතින් අපි එතෙන් ගිහලා සැක කරනවා මේක වැරදිලාද, වැරදිලාද, සතිය නැන්ද, සමාධිය නැද්ද කියලා හිත කුකුස් කරනවා. ඒක හරි සාධාරණයි. කුකුස් හරි සාධාරණයි. ඒක නිසයි කියනවා මේක බුදු කෙනෙක් මේක ලෝකේ පහළලා කියලා දුන්න නැත්නම් කවදාකවත් කෙනෙක් හිතලා මෙතනින් බේරෙන්නේ නැති. කෙනෙක් හිතලා මේ දෙක අයින් වෙච්ච දෙක හොඳයි කමක් නැහැ දැන් මේ ඉන්නේ හරිදැන කියන එක මොනම තාලකින්වත් ස්වභාවයෙන් පුද්ගලිකව ස්වයම්භූව පහළ වෙන්නේ මේ බුද්ධ කල්පෙම පහළුනේ සර්වඥාන්සිට විතරයි. උන්වහන්සේ තේරුම් ගත්ත මෙතනමයි සත්‍ය තියෙන්නේ. මෙතනමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒකම ගහගෙන ගහගෙන ගහගෙන ගියා හන්දියක්. අපි කරන්නේ නෑ දැන් වැරදිලා වෙන්නේ නැති කියලා අර පෑදී දිහට පොරොසි ටිකක් දාලා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එක තමයි අපි කරන්නේ. මේක තමයි අපි භෞතික ඥාන කියලා කියන්නේ. තකතිරකම කියලා කියන්නේ. කියන්නේ මොනම විදියකින්වත් තේසු තංග තිබ්බම ඉන්න බෑ නිකන් කුඩල්ල කොට තිබ්බා. උට ඕන කරන්නේ තෙතමනේ සහ අඳුර. ඉතින් දෙවියන් නැති කොන්නම ක්‍රමයක් කරලා හරි භාවනාවේ හදලා හිත වැදලා ගෙනත් තියෙනවනේ. හැම හැකියාවකින් මේක ගිහලා ආය අරකට කරු වෙනවා. එතන පෞද්ගලික ඥාන කියලා කියන්නේ ඕක. ඕක අමතකව බුදු ඥානයට යනවා කියලා කියන්නේ ඔය තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා උන් බලාගෙන ඉන්නවා. අනේ ඒ බැල්මට තමයි විපස්සනා කියන්නේ. මේ ලෝකේ තියෙන මේ විදක්ක ਵਿਚාර ලබා ගන්න කරන බැල්මක් නෙමෙයි. ලාභයක් සඳහා සත්කාරයක් සඳහා බැල්මක් නෙමෙයි. දැනුමක් සඳහා නෙමෙයි. මේ දැනුමේ තියෙන අමනකාව. මේ දැනුමේ තියෙන අපි නොමගරින ප්‍රතිගතිය. මේ දැනුමේ තියෙන මමායනේ වඩන ගතිය. මේ දැනුමේ තියෙන තණ්හා වඩන ගතිය. මේ දැනුමේ තියෙන දෘෂ්ටි වර්ණ ගතිය දකින්න මේ දැනුම කියන එක නැතුව ස්වභාවික මොනක් අපේ නැතු තිරේ විතර බලන්න වෙලා වගේ බලන්න වෙලාවක් එනවා. ආහාරකමක් මොකුත් නැහැ සුදු තිරේ පේන. නැත්තම් ටීවී එක දැන් තියෙන ගමන් තරණයේ තියෙන ප්‍රෝග්‍රෑම් එක නැත්තම් ඩොට් සට් වෙලා වෙන්නේ. මොකක්ද ප්‍රෝග්‍රෑම් එකේ අනේ ફોකස් එක නැත්තම් දැන් අලුත් ටෙලිවිෂන් එකක් එනවද? ඩ්‍රොප්ස් එන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එකට ඒක කට් ඔෆ් වෙනවා. ඉතින් ඒක මම දන්නේ තියෙනකොට ටික් ටික ටික තියෙන වෙලාවක් තියෙනවා. ස්නෝ. අනේ ඒ ටික් වලින් තමයි ඥාන පිටින් ඔක්කොම හැදෙන්නේ. ඒක විතර කතා කරනකොට ඒකේ මූලික ස්වභාවය වෙන ටික් දකින්නකොට අපි විචාරක ඕෆ් කරනවා. එක්ක වැරදිලා කියලා මෙකැනික් කෙනෙක් ළඟ හදවනවා. අදාර ඥාන පිටින් ඉන්නවා ඉතින් බලන්න. කටත් අරගෙන ඉතින් උදේ ඉඳලා හැන්දෑවකම් බලන්න බාහනා කරන්න ගියොත් නම් වෙලා නැහැ. හැබැයි අරකට නම් ඕන තරම් වෙලා තියෙනවා. ඒකේ ප්‍රകൃති ඇති කරන මේ මූලික වේගය දකිනකොට බලන්න හොතක් නැහැ නරකක් නැහැ සුඛ මේ මේ ට්‍රැජෙඩිත් නැහැ කොමඩිත් නැහැ එපා. ඒකේ භාවනාවත් අර මේ ඉන්ද්‍රයන්ට හා සම්බන්ධ ඒ වර්ණ චිත්‍ර හරහා ඇතුළට ගිය ගම ඩොට්ස් රැට්නික විතරයි පේන්නේ. ඩොට්ස් රැට්නිකට කම්මැලි වෙනවා. ඒ පානවා මේක එකමයි ඒකාකාරයි. ඊරසයි කියලා පාවෙනවා. එපා වෙන්නේ මොකද අර ඉතක්කේ වැඩ කරන්නේ නැහැ දැන් ඒ දිහාවට මොකද ගිහිල්ලා ගන්න රසයක් නැහැ. හිත තියෙන්නේ මේ ඇත්ත දැකලා ඒ කියන්නේ ප්‍රകൃතිය දැකලා තියෙන. දැක්කට පස්සේ ආයේ මවන්නත් බෑ. මෙයාට වෙස් ගන්නන්නත් බෑ. මේක හරහා ගිය නිසා ඊට පස්සේ ඒක නිකන් අතහැරෙන්නේ නිකන් දුරට රසවත් ආහාරයක් ගන්න වමන යන දෙන වෙලාව. ඒ වෙලාවේදී මාසර නවසටික් හදියන්නේ නැහැ. ඊට පස්සේ වමනේ කරපු එක බලපන් කිව්වොත් හරිම අශීලාචාරයි. කාපන් කිව්වොත් ආපා මරනවා එයා. ඔතී තිස්සලා කනකොල. ඒක බොහොම ලොකු සැලකිල්ලක්. එන්න මේ කැම්මේසේ වාඩිලා කන්න කියනවා. ඉතින් සර්වඥාන්සත් ඒක හරවලා පෙන්නනවා. මොන මොන ලස්සනට කැම වේලා කාල කෑවත් වම නම් කැතයි. ආ ඒක අහන්න මොකක්වත්ම දෙයක් නෑ. ඉතින් ඒක ඒක ඒක දකින්න එක තමයි ප්‍රകൃතිය දැක්කට පස්සේ මේ නීරසකමක් එනවා. ඒක තමයි විචක්ක විචාර දෙක නැති වෙනකොට ගතිය සමතේදී ඒක කියන්නේ මේ විතක්ක ਵਿਚාර පීචුපේකකට කියන එකෙන් පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර නැති වෙච්චාම ප්‍රීතිය ඉස්මතු වෙනවා. විපස්සනා දෙන්නේ විතක් විචාර නැතිවම දුක ඉස්මතු වෙනවා. ඒක දිහා බලන්නේ පරිගතියක් වෙනවා. වැරදිල්ලක් වැරදිල්ලක් තමයි මේ බලන්නේ ඉල්ලීම සාපයක් වෙනවා. බලන්නේ ඉල්ලීම මහ කන්දොස්තිරියාවක් වෙනවා. යන්නේ ඒක හරහා යන්න විතරයි විපස්සනා දුකන්නන්නේ. මේක හරහා යන්න ඕනේ කවදා හරි නැත්නම් අපි සමත රසය ලබන්න පුළුවන් ප්‍රීතිය නිසා විපස්සනා දින්නේ ප්‍රීතිය නෙවෙයි. නිපිදා. ඉතින් ඒක උඩ දනලා ගහලා යනවා කියලා කියන්නේ අපි හිරපු තැන්නම කැරකිලා වැටෙනවා කියන්නේ. ඉතින් ඒ නිපිදා වරහා යන්නේ තමයි විපස්සනා වොන්තරම් පන්නේ. ඉතින් කියන විතක්කේ තියෙන වෙලාවට නිදිමතෙන්නේ නැහැ කියනවා. අරකට ඒක නංවන උනන්දුව තියෙනවා නිදිමතෙන්නේ. ඒ නිසා නිප්පිදාට කිච්චුනට නිදිමතක් වෙන්න පටන් ගන්නවා. මේ නිදිමතක් නෙවෙයි අර ඉස්සර විදිහට සතිය ස්ලිප් වෙන බව පෙන්වන්න පටන් ගන්නවා. සතිය වරින් වර වරින් වර කොච්චර වරද ස්ලිප් වෙන බව පෙන්වනවා. විචාර බුද්ධිය තියෙනවා නම් සැකෙන්නේ නැහැ කියලා. ඒ හතෙන් යනකොට සැකයක් පහන්න මම ඉන්නේ හරි පාරද වැරදිලාද මට ගුරුවරයෙක්ට බහන කරන එක හරිද নানা ප්‍රකාර ඩවුට්ස් එන්ටර්ටේන් කරන්න පටන් ගන්නවා. ඒ දෙකම භාවනාව ලොකු දියුණුවක්. ඒ කියන්නේ Tamanට භාවනා නීරස වෙන ගතියක් එනවා, නිදිමත ගතිය, සැක පහළ වෙනවා. ඒ දෙකම මේ මේ මගදී හම්බෙන හොඳ ලකුණු දෙකක්. ඒකෙදී නීරසකම නිසා නින්දට වට ගන්නත් එපයි. සැකේ කියන නීවරණේ ආවට උනන්දු කරවන්නත් එපා කියනවා මේ වෙලාවේ මෙයා එනවා. නමුත් අර විනිපු සතිය අදිෂ්ඨාන කරන්න කියනවා. ආවේ දිගටම සතිය. අරමුණු නොපෙන්නොත් සතිය තියෙනවා. එතකොට ඒ මධ්‍ය ප්‍රතිපදාව තෝරනවා කියලා කියන්නේ නිදිමත කියලා කියන්නේ හොඳටම කුසීත වෙච්ච හිත. සැක කියන්නේ උඟ කැවිසිච්ච ඒවා දෙක මැද තමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. ඒක තෝරනවා කියන එක ඒක ඒක සම්පූර්ණ හරිද වැරදි මම දැන් මම කියන තන්නේ කරම හම්බයක් තියෙනවා. කොහොමද ලැහැත්තිලා ගියත් කරන්නේ. එක්ක නින්දට ගන්නවා නැත්නම් සැකයට ගන්නවා. වැටිලා වැටිලා වැටිලා වැටිලා වැටිලා දවසක තේරුම් අරගන්න ඕනේ නිින්ද කියන්නේ ඒකාන්තයක් ඇවිස්සෙනවා කියන එක ඒකාන්තයක් සැකේට මේ දෙක මැදින් කඹේ ඇවිදිනවා වගේ ගියොත් අර සමතෙන් ලැබිලා තියෙන්නේ ප්‍රීති සුඛනේ මේකෙදි හම්බෙන්නේ අති ප්‍රමෝදය අභිප්‍රමෝදයන් චිත්තං අසදේ සාමී ශීකති කියලා දෙනවා මේක නම් ඉතින් බුදුහාමුදුරගේ පාර තමයි නැත්නම් රහතන් වහන්සේලා වැඩි පාර තමයි මේක. වෙන වෙන ඒ අතරමැදව තර්කයට අහු වෙනවා. මේක තර්කයට අහු වෙන්නේ නැති කියලා යන කෙනාට එතනදීම තේරෙනවා සම්පූර්ණ මේ කෝවේ දාලා උණු කරනවා වගේ ඒ රුචි අරුචිකම් පාවා දීමක් සිද්ධ වෙනවා. මම ආයේ නැති වුණාට ඉතින් යන්න යන සහැල්ලුකමකුත් දේවල් වෙන ගතියක් නිසා කරන ගතියක් නැති ගතියකුත් තියෙනවා. ඒ යම් තැනක ඒ විතක්ක විචාර නැති වුණත් භාවනාවේ වේගය කඩා ගන්න නැතුව ඉදිරියට ගෙන යන තරම් ඒ යෝගාවචරය ඒ කඩේම පන්න ගත්තොත් ඒ කියන හර්ල් එක පන්න ගත්තොත් හිතෙනවා මට වෙලාවට කියන්නේ සෝවාන් නොවුනත් ඊගාවාත්මයට පවා මේ ස්කිල් එක ඇයි කියලා. ඒක මේ අපව මේ ගන්න ඉරේස් කරන්න පුළුවන් දෙයක් දැනුමක් නෙවෙයි. ඒ තරම්ම මොකද ඒකෙන් එන්නේ මේ සිද්ධියේ තෝරන එක නෙවෙයි. ජෙනරල් නොලෙජ් එකක් එනවා මෙන්න මේ පැත්තේ වට්ටන්න හදනවා මේ පැත්තේ වට්ටන්න හදනවා. අන්නේ දෙකට වැටෙන්නේ නැතුව මැදින් බලන්න. මධ්‍ය ප්‍රතිපදා පිළිබඳ හොඳ හැඟීමක් එනවා. ඊට පස්සේ ඒකත් කියලා වැටෙන්න ඉඳ තියෙන නමුත් ආයෙ නැවත දෙපැත්ත සංසන්දනය කරලා මැදමාර්ග තේරීමේ අර තමයි මධ්‍ය ප්‍රතිපදා සංශ්ලේෂණය කිරීමේ මේ ෆෝමියුලා එක අහු වෙනවා මිනිස්සුන්ට. කළ යුත්තේ මෙහෙමයි කියලා ඊට පස්සේ නැගිට ගන්න පුළුවන් ශක්තියක්. වැටෙන්නේ නැත්නම් වැටෙනවා නැගිටිනවා. Thank you. ඒකත් විචාර භාවනාවේදී මේ මම ධර්ම දේශනා කිව්වා මේ නැවත අරමුණට ඒමකට ඒකත් විචාර කියලා කියන්නේ මේ අරමුණට ගියාම නැවත අරමුණට හිත දෙන්නේ ඇත්තම විතක්ක කියන වචනෙන්ට හොඳ නරක හරි වැරදි මොකක්වත් නැහැ. මොන හෝ අරමුණට නැගීම. ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාවනා සම්මත විදිහට නැත්නම් කැමැති විතක්කේ වෙලා තියෙන ආනාපානට හිත නැගීම විතක්කේ. ආනාපානිය වල සද්දෙක හිත නැගුණොත් ඒ විතක් එච්චර හරි නැහැ කියලා අපි කියනවා. විතක්කේ දෙන මොකද අරමුණට ළඟන එක විතරයි. එහෙම නැත්නම් වෙන දෙයක් නැහැ. ඒ නිසා ඔය ප්‍රශ්නේදී වෙලා තියෙන්නේ ආනාපානෙ ඉන්නේ. ටික වෙලා ගන්න තමයි සද්දයකට ඇවිල්ලා. සද්දයක් දිගේ යනවා. ඒකට මතක් වෙනවා කො මෙතෙන් ආවේ දිල් ගත්තේ සුදුරිදි පොරවා ගත්තේ අදිස්ථාන ගත්තේ රද්ද අහන්න නෙවෙයි. මොකද්ද ඔය කරන්නේ කියලා හිත එක පාරට අපිට දෙස් දෙනවා. ඒකෝට එක පාරට හිත ආයතන කන බලන්න නැවත එනවා. අන්න ඒකෝට එන විතක්කේ අපි කැමැති කුචි හොඳ දෙයක් තමයි. මොකද ඊට පස්සේ ආයෙත් ඔය විතක්කෙම ආයෙත් සද්දයකට වේදනාවට ඉතිරිවෙන්න නංගනවා. එනිසා විතක්ක කියන පදය ධර්මතාවයක් මිස හොඳ විතක්ක නරක විතක්ක ඇතුළ මිච්ඡා විතක්ක සම්මා විතක්ක කියලා දෙකට කඩනවා. මිච්ඡා විතක්ක කියලා කියන්නේ අවිජ්ජා කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේසා විතක්ක. ඒක මිත්‍යා තමයි වෙන්නේ. හොඳ විතක් වශයෙන් අපි දක්වන්නේ අරමුණට හිත නංවන ගතිය කියන්නේ භාවනා අරමුණට හිත නංවන. නමුත් මේ හිතේ තියෙන නොසන්දාල ගතියට අපි මේ චාරයක් නිතෝ සංසාරය ඇවිදපු නිසා මේ හොඳ අරමුණ තියදී කිසියම් පැකිලීමක් ලැජ්ජාවක් මොකක්වත් නැතුව එතරම් තියෙන නරක අරමුණක් ගන්න. හොඳ අරමුණ යට කරගන්න. නමුත් මොකද්ද භාවනා කරන එකට හැඟුමක් එනවා දැන් මං ඉන්නේ කරදි පාරේ. එතකොට ඒක දැනගන්නකොටම ආයෙත් ඇවිල්ලා හිත තමන්ගේ අරමුණට එනවා. මෙන්න මේක තේරුම් කරගැනීම සඳහා අටුවාචාරින් වහන්සේලා මෙන්න මේ වචන දෙකක් පාවිච්චි කරනවා අපි දැන් අරමුණේ අප්‍රමාදීව යනකොට සතිය තියෙනකොට ඒක අපි සම්මාවිතක්ක කියලා කියන්න ගන්නකො. ඒකෙන් හිප්පිට කොට පැන්නයි කියලා කියන්නේ මිච්ඡාවිතක්ක කියලා හිතමු. ඒකට අපි මේ අප්‍රමාදීව ගමන් කරනවා. ගමන් කරපස්සම අපේ හිතේ තියෙන මේ කෙලස් පරිච්ඡ ගතියක් නිසා අපි මේ සාධ්‍යාතිකේ යනවා. සින්දුවක් හරි මොකක්ද කියන්නේ. යනකොට අපිට මොකද්ද හැඟීමක් එනවා something wrong somewhere. මම දැන් යා යුතු ගමනේ නෙවෙයි කියලා මොකද්ද හැඟීමක් එනවා. අන්නේ හැඟීමට කියනවා කාරාපක අපමාදේ කියලා. ඒක වෙච්ච ගමන් හිත අරමුණට ගෙනත් දාන එක කාරක අපමාදේ කියනවා. ඒ ඉස්ලාම අතු ප්‍රශ්නයක් ගත්ත සතිය නැති බව දැනගත්තට පස්සේ, තනින් තනි සතිය නැති බව දැනගත්තට පස්සේ කවුද කොහොමද හැදුවේ කියලා. ඒ කියන්නේ සතිය නැති බව දැනගත්තට පශ්චාත්තාප නොවීමයි අපිට වෙන්න තියෙන හැසිරීම. ඒක නිසා සතුටුමත් පුද්ගලයාගේ ගතියක් තියෙනවා අසතුටුමත් වෙච්ච ගමන් මේ ඇහැට කනට නිවර්තන ආසයට හිත නෙවෙයි. ඊගා සෙන්සර් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. Taman රෝම් බව තේරෙනවා. අන්නේ තේරුම් ගන්න ගතියද කියනවා වැඩේ කර දෙන අපමාදී කියලා. ඒක දැනගත්ත ගමන් අරමුණට බයලජ්ජාව පහළ වෙනවා. බයල අරමුණට හිත ගේනවා. ඉතින් මේ දෙකෙන් වැරදි කියලා දැනගන්න අප්‍රමාදය සහ වැරද්ද හදන අප්‍රමාදය කියලා දෙකක් තියෙනවානේ. කාරක කාරාපක අප්‍රමාදය සහ කාරක අප්‍රමාදය. මේ දෙකෙන් කොයි එකද ශ්‍රේෂ්ඨ කියලා? වැරද්ද වැරද්ද බව දැනගන්න අප්‍රමාදයද වැඩගත් වැරද්ද වැරද්ද බව දැනගෙන හදන අප්‍රමාදයද වැඩගත් ලකුණු දෙන්න වෙනවා වැරද්ද වැරද්දනවා දැනගන්න එක තමයි අපේ ජීවිතේ තියෙන වැදගත්ම දේ. ඒක අපිට උගන්ලා තියෙන වැරද්ද වැරද්දනවා දැනගන්න එක වැරද්දක් කියලා. අපි සදාචාරයෙන් උගන්වන්නේ වැරද්දක් කියලා දැනගත්තම විචාරක් අක්කුන් කළා හදපන් කියලා බුදුදහම කියනවා. ඒකටම සූත්‍රයක් තියෙනවා මේ මොකේද ඉචුත්තක පාළියේ භගවතා ධම්මදේශනා ද්වේමේ දික්කවේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස ධර්මදේශනා පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්ඡං අච්ඡයතෝ පස්සත අයං පඨම ධම්මදේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්තත අයං දුති ධම්මදේශනා කියලා තන වැරද්ද වැරද්ද බව දැන ගැනීම සරුවත්තරන්ගේ පළවෙනි ධර්මදේශනාවයි. නැත්නම් වැරද්ද වැරද්ද වශයෙන් දකපන් කියලා කියන එක බුදුහාමුදුරු කියන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒකෙන් වෙන්වීම අයින්වීම සහ දුරු කිරීම දෙවෙනි දේ. අපි මේ දෙවෙනි දේ ඉස්සර අයින් කරගෙන දකින්න අකමැති වෙලා තියෙනවා. දැන් මම මේ වචන පාවිච්චි කරන එකේ තේරුමක් තියෙනවද කියන්නේ. ඉතින් අපිට සාමාන්‍ය සදාචාරයෙන් වගේ වැරද්ද එකපු එක මකන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ රෝගේ අඳුරන්නේ ඉස්සලා ප්‍රතිකර්ම ඉස්සර කරනවා. යෝගාචරය කියන්නේ තමයි වැරදි ටික දැක ගන්න උත්සාහ කරන මිනිස්සේ. සතියින් ඉඳලා සතියින් ඉන්න බෑ කියලා දන්නවා. සද්ධාවෙන් නැතිව සද්ධාවෙන් බැරි බව දැනගන්න. මේ දැනගැනීම විතර ශ්‍රේෂ්ඨ දෙයක් තව ඇත්තෙම නෑ. මොකද මෙතෙක් කල සංසාරේ අපි ඕක විතරයි කරන්නේ. يعني සේරම දේවල් කරලා තියෙනවා. වැරද්ද දකින්න අපි ලෑස්තියි. සර්වඥාජේ සියල්ලටම සර්වඥ වෙලා කියනවා ඔබට විතරයි මිනිස්සු මිනිස්සුන්ට විතරයි ඔය කරන්න පුළුවන් වැරද්ද වැරද්ද වශයෙන් දැකපන්. දැක්කට පස්සේ හැදෙන එක ස්වභාවයෙන්ම නිදෙනවා. උගදෙනෙක් එක විශ්වාස කරන්නේ මේ වැරද්ද දැක්කට පස්සේ ඉබේ හැදේ කියලා. උගදෙනෙක් හිතනවා මේ බෙහෙත රෝග නිర్ణය කරාට පස්සේ බෙහෙතේ සනීපෙන්නේ කියලා කරුණා කරලා මතක තියන්න. කිසිම බෙහෙතකට කිසිම ලක්ෂණ සනීප කරන්න බෑ. ඇඟේ තියෙන ශක්තියෙන් තමයි ලෙඩේ සනීපෙන්නේ. ඒකට ඇඟේ තියෙන කොහොමද ශක්තිය? අපි මේ මේ මේ හතර මිලිලකට මේ තව කුණ්‍යක් ගහන්න හදනවා වගේ වැරදි දේ කරුවට හරියන්නේ නැහැ. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ මගේ චරිත මෙහෙම මට රාගය තියෙන කියලා රාගව කාර්යය රාගය දැනගන්නවා නම් ඒක වැඩි ලොකු ලාභයක් යටත් වෙනවා. ද්වේෂ තියෙන මනස මට තියෙන ද්වේෂය කියලා දැනගන්නවා නම් මෝහය තියෙන මෝඩය මෝඩය බව දන්නවනම් ඒක විදි දෙයක්. අපි දැන් කරන්නේ දැනගත්තට කමනක වහන්නේ කොහොමද කියලා. හදන්නේ කොහොමද කියලා. ඒක ඒක අමතර ප්‍රශ්නයක්. ඉස්සල්ලාම අපි අහිංසකව සාධාරණව සද්ධාවෙන් මලක තියෙන මෙන්න මෙහෙම දෙයක්. මට දැන් ආනාපාන කරන්න ගියාට හිත තියෙන හද් දෙක කියලා දන්නවනම් මොන තරම් වටිනවද? ඒත් විතක්කෙන් ලැබෙන සම්පූර්ණ වාදය ලැබෙනවා. අපිට වෙලා දෙන එක අරාපව ගන්නකන් තියෙන අතගියම නිසා ඒ කියන්නේ සාමාන්‍ය එහෙම ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම සෑහෙන සල්ලියක් පියදම් කරන feasibility report එක. අවශ්‍ය මූලික දත්ත රැස් කරන එක. අපි වෙලා දෙන දත්ත රැස් කිරීම නැතුව කරලා implementation මේ plan කිරි කරන්නේ. ඉතින් කියන කාලය පරීක්ෂා කරන්න කියනවා. අරමුණ වල දාලා මේ හිත හැසිරෙන්නේ නැති, කය හැසිරෙන්නේ නැති, වචන හැසිරෙන්නේ නැති මේක Taman විසින් වර්තමාන වශයෙන් Tamanගෙම දකිනවා මිස කොච්චර බුදුබණ ඇහුවත් වෙන්නේ නැහැ. ඒක නෙවෙයි අපායනක දෙ දකින්නකොට කුලප් වෙන එකයි බයන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් දකින්න කුලප් වෙන. ඉතින් ඒකට බුදුහාමුදුරන්ට උදව් කරන්න බෑ. කුලප් නොවීමයි භාවනාව කියන්නේ. සද්ධාවෙන් සද්ධාව නැති වෙලාව දකින්නකොට කුලප් වෙන්න එපා. වීර්යවන්ත වෙලා ඉන්න වෙලාවේදී නිින්ද යනවා දකින්න කුලප් වෙන්න එපා. සතිවන්ත උත්සාහ වුණාට සතිය නැති වෙනවා ඒක දකින්නවා කුලප් වෙන්න එපා. සමාධිය තමයි මෙච්චර ගෙවලා කටයුතු කරන නමුත් සමාධියේ වක්කිට ගලේ යවගේ විසිරී යන වෙලාවක් වෙනවා දැක්කට කලබල වෙන්න එපා. අපි කොච්චරද ප්‍රඥාවන්ත වෙන්න හැදුවත් අපේ තියෙන මෝඩකම කටයුතුකම අවිද්‍යාව පේනවා කලබල වෙන්න එපා. අන්න එතකොට නම් බෙහෙතක් කරතයි. ඒක නිසා මෙවැනි ධර්මයක් මම හිතන්නේ වෙන සාස්තුන් වහන්සේ නමක් කියලා දුන්නා. වෙන සාස්තුන් වහන්සේලා මේ හදන හැටි කියලා දුන්නා. මේ ලෙඩේ අඳුරන හැටි ඩයග්නොස් කරන්න තියෙන මැෂින් එක කිසි කෙනෙක් ආවා. මොකද ඒගොල්ලෝ කැමති නෑ මේ තමයි වැරද්දක් කරන්න කියලා දැනගන්න. ඇත්තටම මම කියන්නේ වැරද්දක් කියලා, ආත්මය කියන්නේ වැරද්දක් කියලා දැනගන්න කැමති නෑ. බුදුන්සේ කන්නාඩි අත දීලා කිව්වා බලාපන් ඔකේ මොකಾದ පේන්නේ. ඒක ඔගේ භූතෙක් පේනවා කියවනම් බලන එක භූතෙක්. ඉතින් මොකද කරන්නේ? කන්නාඩියේ දෝෂයක් දැන් අපි කියනවා මේ කන්නාඩි හරි රෞත්‍රි මේකේ බැලුවට යකෙක් පේන්නේ. මේක පොළවේ ගහනවා කුඩු කරන්න ආවා. ඊගාව කන්නාඩියේ තොත්තරම තමයි. දැන් මේ පිටකට කියන්නේ ඒ සයිට් කන්නාඩි වලට රිලව් ලැබිලා බලන්න. හදනවා 15000 20000 ඔය අරගෙන යන ගස් වලට. මොකද ඕක ඒක දැකලා පේන එක දකින්නම මොකද ඒක අල්ලගෙන හොල්ලගෙන හොල්ලගෙන හොල්ලගෙන නෑ මොකද ඌට පේනවා තාම එපා කරපු රිලව් එක හරත් ඉන්නවා. ඌ මෙහෙම මෙහෙම කන්නාඩි අල්ලගෙන විරිත්තගෙන ඒක පළවෙනි වැඩේ. අල්ලනවා අල්ලනවා අල්ලන්න හදනවා හදනවා වටපිට බලනවා බැරි තරම්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ උත්තරයි. අපේ ප්‍රകൃතිය දකින්නකොට ඒකත් එක්ක කරන්න ඕනේ. මේ කණන් නොදකින් නොපතන් නොදෝන. මේ අපි තෝරන කරන මේ සාහස සුන්දර දෙයක් මොකද්ද ඉන්න. බුදුහාම කියනවා බලාපන් තියෙන එක. ඔගේ කෙලෙස් ගුලියක් තියෙන. ඉතින් මම මේ කියවනම් කෙලෙස් ගුලියක් තියෙන. ඕක බලන්නේ නැතුව සුද්ධ කරන දැන් බැරි නම් බැලුවොත් සුද්ධ කරන දෙයක්වත් නැහැ. ඒක බාහිරගත්තු දවසේ ලොකු අනුකම්පාවක් ඇති වෙනවා අනේ මේ කුණු කන්දලෙත් නේ මම කියන මගේ කියන නැරෙන්න හැදුවේ කිය. අතාරිනවා කියන කමාරු නෑ හරියට දකිනවා. නැත්නම් රිලවුන්ගේ සෙල්ලම්ම තමයි යන්නේ. මේ කවදාන් සුද්ධ කරනකොට නම් එච්චරමයි. කවුරුද ඇවිල්ලා කියන්නේ ඒ Tamanda වෙච්ච වැරද්ද දකින එක සුව කරන්න ඇති ඉල්ලලා දෙන්නවා. වැරද්ද වැරද්ද වශයෙන් දකින්න කැමති නැහැ. ඉතින් මේක මම හිතන්නේ මේ අර ගාන්ධිතුමා ගාන්ධිතුමා ළමයි නේරුතුමා කියලා තියෙනවා. මේක බහුජනයට මේක අල්ලයි කියලා හිතන අමාරුයි කියන්නේ. මේ බුද්ධ ආගම හැම කෙනාට කරන්න පුළුවන්ද කියන එක නම් මට සැකයි කිව්වා. හැබැයි කෙරුවොත් හරියනවා කියන එක තමයි මම වගේ වෙනවා කියන්නේ. නේරුතුමා තමයි අතරම මේ ඉන්දියාවේ රාජ්‍යන ධම්මචක්‍රය ආරම්භ දුන්නේ. ඉන්දියාවේ යාති කුඩේට ධම්මචක්‍රය ආරම්භ කළා සිංහ අශෝක ස්තම්භය අරගෙන ඔක්කොම ඇති කරලා දුන්නේ ආය. සුපත්තියෙන්වත් පස්සේවත් බෞද්ධෙක් නෙවෙයි. එයා බොහොම පඬිත නියෝ කියලා කියන්නේ මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේ හැමෝටම ගැළපෙයිද කියන එක නම් මට සැකයි කියනවා. මොකද අපි සදා කාලික සංසාරේ පුරා කෙරේ තණ්හාමානසිකව වඩන්නේ. ඒක විරුද්ධ දකින්න අපි කැමති නැහැ. හැබැයි හරි පාට දැනගත්තොත් බුදුහාමුදුරේ ධර්ම දැනගත්තොත් ඒකේ අනිවාර්ය ප්‍රතිඵල තියෙන බවට නම් සාර්ථක වෙනවා. ඒ තරම් මේ මේ ජනසම්මත වාදයට නැත්නම් ජනප්‍රිය භාවයට හරස් කැපෙන ගතියක් තියෙනවා. හැබැයි ඒක අර Tamand ගත්තට පස්සේ ප්‍රශ්නේ නෑ. මම දැන් මෙතන කියන තැන ගත්තට පස්සේ ඒක ඊට පස්සේ. අපිට ඕන කරලා තියෙන්නේ බහුතනතාවත් එක්ක ගලපන්න යන්න එපා. මම මාගේ මේ ප්‍රයත්නය හුදෙක්වට ಜಾති ආගම් පිටසයි කියන <laughs> උතුම් සම්රාජ්‍ය සංගීතයක තියෙන ඒක තිබිච්ච ආයතන කරනවා. මගේ එකම ප්‍රයත්නේ මේ ජීවිතේ නිවන් දැකීම සඳහා හිතුවට පස්සේ කිසිම නේ හරියට ට්‍රක් එක ක්ලියර් වෙලා එනවා මයින්ඩ් යෝන් බිස්නස් හරිම ලේසි ඊට පස්සේ අපිට වෙලා තියෙන්නේ මේ අම්මත් අර ගාන යන්න ඕනේ නංගිත් අර ගාන යන්න ඕනේ අරයටත් නිවන් දක්කන්න ඕනේ මෙයාටත් නිවන් දක්කන්න ඕනේ ඉතින් අන්තිමට පළල් වෙන්න වෙන්න ගංගේ වේගය අඩු වෙනවා ප්ලේන් එකේ පෙන්වන්නේ ගෑස් මාස්ක් එක එනකොට ඔක්සිජන් මාස්ක් එක දරුවා ළඟ හිටියට ඉස්සෙල්ලා උඹ දාගන්න. දාගෙන ඉන්න දරුවට දාන්න. එහෙම නෑ මේ දරුවට දාන්න ගියාම අම්මා අපිට දෙන්න බෑ. කියනවා. ඒ නිසා අපි හිතන්නේ මේ අපි හිතන්නේ මේ මේ අර කප්පන්ගේ දෙල්ලම වගේ කාක් කාක් කාක් කාක් කියන කෑම කන්න ඉස්සරහ. කට්ටිය ගෙන්නවා. ඒ නිසා ඒක බැලු බැලමට ඒක හරි මහා කරුණාවෙන් කටයුතු කරන කපුටා. අපි විතරයි මේ තනි ආත්මාර්ථකාමී මේ තනි නිවන් දකින්න හදනවා කියලා ප්‍රශ්නක් තියෙනවා. ඒ පුරේ පන්දි ස්වාමීන් වහන්සේ ඉන්ටර්නැෂනල් ට්‍රිප් එකක් මේ භාවනා මේ වගේ එකක් කරලා යන්නේ පාස්ටේපත් එක්ක යන්නේ. බැංකොක් වල හිටියලු එයාපෝට් එකේ පැය ගාණක් ඉඳ වෙලා තියෙනවා. ඉතින් එයාපෝට් එකේ ඉඳගෙන ඉන්නකොට එතන හිටියලු මේ සෙන් මාස්ටර් කෙනෙක්. එයාත් ඇවිල්ලා එයාත් ප්ලේන් එකට යනවා. දෙන්නම ඉතින් බුද්දිස් මාස්ටර්ලා දෙන්න කතා කරනකොට දෙන්නම කතා කරන ට්‍රාන්ස්ලේටර්ස් අහලා. ඉතින් මේ මාස්ටර් කතා කරලා කිව්වලු අපේ ආගමේ හැටියට සෙන් බුද්ධ ආගම නැත්නම් මහායාන බුද්ධ හැටියට මේ තනකොළ තනකොළයක තන මේ මේ තනකොළයක තියෙන තනපත්තිරුවක් දක්වා නිවන් දකින්නකම් අපි නිවන් දකින්නේ. මම නිවන් දකින්නේ මම මේ සියල්ලම නිවන් දකින්නකම් ඒ පහළ නිකාපුරණ එකයි කරන්නේ. මිනිස්සෙක් විතරක් නෙමෙයි හැම සතෙක් විතරක් නෙමෙයි ජීවත් වෙන තනකොලයක් වගේ නිවන් දකින්නකම මම ඉවර කරන්න නැහැ. ඉතින් ඊට පස්සේ කිව්වලු ඒ නිසා අපි අතර කිසිම රණ්ඩුවක් නැහැ. අපිට හැම කෙනෙකුටම තියෙන්නේ මහා කරුණාව. හරි මේ දවසේ තියෙන්නේ සාඩේ නවරස් බලවනේ මට එහෙම එකක් නැහැ. මට නම් තියෙන්නේ මොන තමයි හැකි ඉක්මනින් නිවන් දකින්න. එන්න පුළුවන් කෙනෙක් වරෙලා එච්චර. ඊට පස්සේ බලන්නේ ඒක කොහොමඩක්වත් පිළිගන්න බෑ. අද ලෝකෙ පිළිගන්න බෑ. මොකද මේ මිනිස්යන් අතර හැඟීමක් තියෙනවනේ මහා කරුණාව තියෙනවනේ. අර කන්නේයි කියලා ඉතින් කතා කරලා තියෙන්නේ. මේ මේ පානිසංශ වැඩි ඔය ආගමසයි ඊට පස්සේ කියවලු මේම ඒක ඉතින් මම කියන ප්‍රශ්නයක් නෙවෙයි ඔගේ දායකයන් තුන දෙයක්. ඉතින් සර්වඥාන්සේ කියලා තිනවා මඩේ ඉරිච්ච මිනිහෙකුට තව මඩේ ඉරිච්ච මිනිහෙක් කොට ගන්න බෑ කියලා. ඉතින් ඒ වanse ඒක අහලා තිබිලා තිබුණේ නෑ. ඊට පස්සේ ඒක කියලා දෙනවා. ඒකවලු අපි ඔක්කොම ඉන්නේ එක හා සමාන මඩ කොටක. අපිට පේනවා අනික් මිනිස්සයා අපිට තරම්වත් හැකියාවක් නැතුව වෙහෙසටපත් වෙලා ඉන්නේ. නමුත් ඒ වන්ත උස්සන්න අත දානකොටම තමන්න මොකද වෙන්නේ? තමන් අර මඩ මට්ටමේ යටයි. ඒ නිසා ඔක්කොම ගැන අනුකම්පා කරලා හැකි. නමුත් වෙන්න තියෙන්නේ ප්‍රැක්ටිකල් වෙන්න බෑනේ. ඒක හොඳම වැඩේ තමයි උඹේ ඉස්සලා වේලි කනකට ඵලයක්. ඉහිල කෝටුවක් මාර්ගින් හරි ධර්ම ගලවලා ආදි කමන්නේ අර මනුස්සයා පොළ ගන්න. ඒක උඹට බහින්න එපා. නින්දන්න බෑ. ඉතින් ඒක කිව්වට පස්සේ ඒක මහා කරුණා ප්‍රඥාවට තේරෙනවා. නමුත් මහා කරුණාවෙන් පේන්නේ නෝ පපුවක් ඇති කෙනෙක් කොහොම කරන්නේ මේක. කරන්න බෑ. ඉතින් ඒක සදාකාලික සංසාරික වාසනාව ලබන. අනානා අනානා ඉන්න පුළුවන්. අනුගොඩ දාන කතාව. ඉතින් ඒක මේ ඔය කියන මට්ටමට එන්න සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය පන්නන්න. විපස්සනා සම්මාදිට්ඨිය ගියාට පස්සේ තමයි අපිට තියෙන බොහෝම සීමිත ශක්ති ප්‍රමාණය සීමිත කාලයක් සීමිත වස්තු සම්භාරයක්. ඒ වස්තු සම්භාරය හරියටම මේක එකලස් කරගත්තේ නැත්නම් අපිට ප්‍රමාණාත්මක වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. බොහොම ඉක්මනට විසිරියක්. ඒ නිසා හරියට ගොනු කරලා පවලා ඉන්න එක ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක ක්ලියර් කරගත්තේ නැත්නම් ඉතින් පන්තිලට ගගහින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ අපි ඉන්න සමාජයේ කට්ටිය අපිට හොඳයි කියයි. නමුත් බුදුහාමුදුරුවෝ මම හිතන්නේ හොඳයි. බුදුන්ස කියන්නේ මේ ලැබුවා වූ මේ ෂණ සම්පත්තිය ගිලිහෙන්න දෙන්න එපා. කනෝ වේමා උපච්චගා. ලැබුණා වූ ක්ෂණිය ගිලිහෙන්න දෙන්න එපා. නඩත්තු කරන්න. ඒකට හුදටම අර්ථකථනයක් දෙන්න පුළුවන් මේ ආත්මార్థකම්. නිසා තේරවාදයට පෙත්ත කපල යන මේ චෝදනාව තමයි තේරවාද කියනවා කියන්නේ. විපස්සනා වශයෙන් මේ ජීවිතේ නිවන් දකින්න කවුරුහරි ප්‍රාර්ථනා කරනවා ඒකට ප්‍රධාන වශයෙන් හම්බෙන චෝදනාව තමයි ආත්මార్థකාමී. ඒක පිටින් නෙවෙයි මට ඇතුළෙන්මත් තමන් ඇතුළෙන්මත් ඇවිදවට මේ වෙනකොට කාට හරි කියලා දෙන එකක් මොකක් හරි අනුකම්පා සහගත වැඩකට ඉස්ස දාලා අර වටනා වෙලා නැති කරගන්න. සම්පත සමාධිය කියන්නේ තමයි. ආ දැන් දැන් බණට ඒක තමයි ගත්තට තියෙන්නේ. ඈක් ඉතින් කියනවා සාකච්ඡා කරමු කියලා මොකද එතන මූල ධර්ම වශයෙන් විශාල ප්‍රදේශයක් තියෙනවා ප්‍රායෝගික වශයෙන් එච්චර වැඩගත් නමුත් පෞෂිත භාවයේ වෙනස එක දැනගෙන හිටියොත් ලේසි කියලා මට හිතෙනවා ඒ නිසා අපි දැන් ඇවිල්ලා තින්නේ මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨියට ඇවිල්ලා තියෙන්නේ මේ සමතය ඇති කරන සමාධිය විපස්සනා සමාධිය සහ සමත සමාධිය කියලා දෙකකට කඩලා දැන් කියන වෙන අලුත් අර්ථකථනයේ හැටියට දෙකට කඩලා දුන්නාට පස්සේ ඒවට පටන් ගන්න හැටි, කරන හැටි සහ ලැබෙන විපාක. මේක පටන් ගන්න හැටි, කරන හැටි සහ ලැබෙන විපාක වශයෙන් බලනකොට ඒකේ හරිය මේ නිකන් මේ ශීඝ්‍ර ජාමිතිය ප්‍රමේය දෙකක් ඉගෙන ගන්නවා වගේ. මේ ප්‍රමේය මෙන්න මේ ප්‍රශ්න දාපුවම මේකට උත්තරය හම්බ වෙනවා. මේ ප්‍රශ්න මෙන්න මේ ප්‍රමේයයි අපි ප්‍රමේය කියන වචනේ. තම පාවිච්චි කරනවා. මොකක්ද දැන් ඒක ඉංග්‍රීසි? තියරම්. different theorems. ඒ වගේ මේ ටික දාගත්තට පස්සේ හරි ලේසි. විශේෂයෙන් මේක මම ඒක හිතුවේ මේ කාර්යබහුල ජීවිත ගත කරන අයට මේ දෙක විසඳගත්තේ නැත්නම් මොකද මේගොල්ලන්ගේ ළඟ කාගේ ළඟ වුණත් මේ සමාධියට ලොකු කැදරකමක් තියෙනවා. සමාධිය කියලා කියන්නේ මේ වගේ ඉඳගෙන එහෙම ඉන්න එකක් චිත්‍ර රූපයක් තියෙනවා. ඒක සමාධිය අවශ්‍ය කරලා තියෙන ප්‍රඥා ලබා ගැනීම කියන ප්‍රායෝගික උපක්‍රමයට නම් ඒ ලැබෙන සමාධි જાති දෙකකට දාලා බලුවොත් අපිට හැකි වෙලාවෙදී මැක්සිමයිස් කරගන්න පුළුවන් සුදුසු එක. තියෙන තියෙන අඩුම කැඩුම වලින්. අන්න ඒක සඳහා මම කියව ඇන්දාවේ ධර්ම දේශනාවට සමත සමාධිය සහ විපස්සනා සමාධිය අතර වෙනස. තේරුම් ගන්න මේක සාමාන්‍යයෙන් සමත යානික ක්‍රමයේ අනුගමනය කරන ගුරුවරු කැමති නැහැ මේවා කියනවා. ඒගොල්ලෝ කියන්නේ සමත සමාධිය පමණමයි තියෙන්නේ. නමුත් දැනට ලෝකේ උගාක්ම බුද්ධ ආගම අබෞද්ධකව පවරපව යන්නේ අබෞද්ධයන් පව මේක පරීක්ෂා කරන්නේ විපස්සනා සමාධිය පිහිටේ. ඒ නිසා විපස්සනා සමාධිය කියන එක අල්ලලා දුන්නොත් කාට හරි ඒක එතන එතන උපයන්න පුළුවන් දෙයක්. ඒකට අවශ්‍ය ඥානය අවශ්‍යයි. ඒකට සුත්තමේ ඥානය අවශ්‍යයි. භාවනාමය ඥානය අවශ්‍යයි. ඊට පස්සේ තමයි තේරෙනවා මේ නිසන්වණේ අපි කියන කතාවක් තමයි පූජාවට සමම්පිච්ච නැත්නම් කැටපිච්ච හරි අරගන්න පූජාව කරන්නේ. තමන් පිච්චම බල බල ඉඳපන්. ඒකට වෙන්නේ නැහැ. ඉතින් අපි පිච්ච ගත්ත කරා. අපිට භාවනා කරන්න යන්න උපදෙස් ලබන්න ජාත්‍යන්තර ගුරුවරයෙක් නැත්නම් ළඟ ඉන්න මනුස්සයා ගන්න. තමන්ට වැඩි හොඳ මනුස්සයෙක් අරගන්න. ඈත තියෙන කම්මල නැතිවට අපි කියන කැටකල ගත්තා. ඊයේ ගාගත්ත ගියා. අනේ වගේ මේ ඒ විපස්සනා සමාධියේ කැටකලක් ආවේ තමයි. ඒ වෙලාවේ හැටියට ඊයේ වුණාත් තියාගන්න ඇති. කම්මල ගෙනචා වගේ නැති වුණා. ඒ නිසා මේක අද මේ අද ප්‍රසිද්ධ මාතෘකාවක් එහෙම නැත්නම් ජනප්‍රිය මාතෘකාවක් සමථ සමාජා විපස්සනා තමයි. ඒ නිසා අපි ඒකට ණය ගන්න පමා වෙන්නේ. එන්දා ගන්න ඉන්නේ. සම්හසෙන්නේ සම්හස් දේශනා කියනවාක් සංස්කෘතියේ මරණකොට අපි චිත්‍රයක් වගේ මේ ඔක්කොම තේරෙන එක ගැන හිතනවා භාවනා කරන පුරුදු කිව්වොත් කියන එක මට අත්‍යවශ්‍ය මෙතන ඉඳලා ඉදිරියට යන්න තියෙනවා එලා මැරලා තිබුණොත් ඔය දෙයක් දැකලා මුලමදාක බලනකම් විනිශ්චය කරන්න හදිස්සි වෙන මේ භාවනා කරන්නේ. භාවනා නොකරපු එකන දැකපු ගමන්ට කුලප් වෙලා ඩක් ගාලා කොතනින් හරි අල්ලනවා. ගංගේ ගහන යන්නේ බෙදු ගහේ ඉල්ලනවා. භාවනා කරන කොයි දිස්ස දහස්වල මැරිලා තියෙනවා. භාවනා කරනකොට මරණයට ආසන්න බොහෝම අත්දැකීම් ලැබෙනවා. ඒකෝට විවිධ දේවල් විවිධ ක්‍රමෙන් ඇවිල්ලා උසල විසල පානවා, නර්නාටක නටනවා, දාඩ සංනි නටනවා. තමයි කරන්නේ උඹ නටලා ඉවර වෙනකෝ. එකක්වත් අතලමක නැතර කරන්න යන්නේ. සිද්ධි යන්න ගන්න. යන්න ගියාට පස්සේ විවේකීව තීන්දුව ගන්න පුළුවන්. එහෙනම් නැත්නම් අෂ්ටෝක ධර්මේ කම්පා නොවි ප්‍රසිද්ධියෙන් මුලමඳාක දැකලා තීන්දුව කිරීමේ පුහුණුවමයි විපස්සනා වෙන්නේ. එහෙනම් මරණීය අවස්ථාවත් මරණයක් වෙන්න නිකන් මාරුවක් විතරයි හින්ද වෙන්නේ. ඒක බලලා කලබල වෙන්නේ. කොරස්පටිවත් අතදා ගන්න බෑ කියන කලබල වෙච්චා. කලබල නැතුව මේ අනිපානේ මරණ වෙලා දන්නවා දැන් මේ මැරෙන්න යන්නේ කියලා. දැන් සාරිපුත්‍ර බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරනේ කිව්වේ රාහුල ඔබ ආනාපානේ 16 14 11 ආකාරයේ දන්නවනම් මරණ වේලාවේදී ශරීරක පස්වාසති ඥානතෝ නියෝජන මේ අවසානයේ හුස්මත් දැක දැක දැන දැන යන්නේ කලබලයක් නැහැ හුස්ම තුනකින් ඉවරයි දෙකකින් ඉවරයි එකකින් ඉවරයි 0 කියලා ගියා නවරෝහණ ගණන් කරලා ලස්සන කියලා ගන්න එයා කලබලයක් වෙන්න දෙයක් නැහැ ඒතර මොනවා මේගොල්ලෝ උගිහිලි පෑවත් ලකුණු දෙන්නවත් කිසිම දෙයකට අයිතිවාසිකම් කියන්නේ නැහැ ඒකේ ඔකේ මුල තිබ්බනම් නැදී ඔකේ අගක් ඇතිනේ. ඒකට යන්න. ගියාට පස්සේ කවුරුත් යෝජනා කරලා කිසිම දෙයකට අස්සම් කරන්නේ කිසිම දෙයක් තමයි ඉස්තිර කරන්නේ යෝජනා තියෙනවා. භාවනා නොකරව මනස මේ යෝජනා සියරම තමන්ගේ මල්ලේ දාන්න තරයි. කවුරු මොන જાතියෙන් කරුවත් අපි ඒක මගේ දෝෂෙත් දාන්න මොකද මට ෂුවර් නැහැ මගේ චරිතය. වෙන්න පුළුවන්නේ. භාවනා කරලා පස්සේ කියන්නේ. ඒ නිසා භාවනා කියලා කියන්නේ අතරම මම ඉස්ලාම් භාරත 79 මුනිද්‍රජී කියන ඒ තුනක් වුණා ඉන්දියාවේ ගෝයන්කාජීත් එක්ක සමාන වෙහිතියේ එයා ආපු වෙලාවේදී නෝර දේවල්ලේ පාත්ම දෙwidetilde ඒ ඒකදී කරනකොට එක දවසක කිව්වා කවදාරි නිවසෝවන් වෙන්නේ මරණය අත්දැකපු දවසට පහු වෙනවා කියන. <laughs> නකුණ වැඩි. ඒක අමරණීයත්වයට යන්න බෑ කිව්වා මරණය හරහා යන්න නැතුව. ඒ නිසා පරියන්කේදී සාමාන්‍යයෙන් වතුර යට ගිලී මැරෙන මැරෙන දර්ශනය අත්දකින්න වෙනවා. ඉඳුරකයට මිරිකගෙන ඔක්කොම ඕජාව එළියට යනකම් මිරිකන අත්දැකීම් විඳින්න වෙනවා. ඉන්සුලින්කට අහුවෙලා ගතාගෙන යන අත්දැකීම් විඳින්න වෙනවා. ගින්නට අහුවෙලා පිච්චෙන අත්දැකීම් විඳින්න වෙනවා. ඔක්කොම විඳලා පස්සේ තමයි අයන මේක ගනින් කියලා වගේ නිවන දෙන්නේ. ඒකකට හරි වයන වයදී වෙනපද. ඊළඟ පරීක්ෂණයට ගන්න. ඒ නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපේ දුක මරණ දුක දක්වාම උස්සන. උස්සන දවසට පහුවෙන්ද ආ එනවා මෙන්න අමරණියත් කියන එක දෙන්න. ඒ කියපු දවසේ මට තේරෙන පටන් අරගත්තා මේ මං ගියේ ඕකට ඒ වගේ දෙයක් අහන්නේ මේ දුක නැති කරන්නයි. මම ගියේ එතෙන්. වන්නකොට තව ඊට වැඩි දුකක් ඊට වැඩි දුකකට ලැහැත්ති කරලා කරන්නේ. ඒ දෙයක් මට කියන්න කරන දෙයක් නෙවෙයි. ඒක සත්‍යය මේකයි. අපි මේ කරන්නේ වේදනාවක් වස්නාවදී කරන්නේ වේද නොවිච්ච වේදනාවකට නොසලී ඉන්න පුදු කරනවා. චිත්ත ධර්මවලදී කරන්නේ දුක, ශෝක, සංකා ආදී විවිධ මානසික ආකල්ප වෙනකොට මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මෙ නෙවෙයි කිය ඒකට getting a distance පොඩ්ඩක් distance එකක් කරගන්න හැටි කියලා. ඒ ධර්මතාවල කියන පස්සේ නීවරණ ධර්ම ටිකයි, ගොජ්ජංග ධර්ම ටිකයි සම්බන්ධය කරගන්න කියනවා. නිවන කියන්නේ නොකම්මනා දහවතුර පට්ට බඳුරු ධර්ම ටිකක්. උච්චංග කියලා කියන්නේ අනේ කොහොම හරි ලබන්න දෙකක්ම කියන්නේ තමයි. පුරුදු කරනවා නෑ ධම්මානුපස්සනාව වැඩි. ඒ විදිහට කෙරුවට පස්සේ අපේ අර ත්‍රෙෂෝල්ඩ් වැල්යු එක නැත්නම් අපේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය ක්‍රමයෙන් උසල උසල උසල උසල මරණ අවස්ථාවට වගේපත් කරලා ඒත් නොසලී ඉන්න පුළුවන්කම තමයි සුදුසුකමක් ලබන්නේ සංකාර උපේක්ෂාව. ඒ නිසා මේ පුංචි පුංචි දේවල් අරගෙන මොකද මේ කිවිලකපත් දාල් තුනවා වගේ විහිළුවක් තියෙනවා ඒකෙන් තිබුණා ඒ දවස්වල මස්ක පන්දන පරණ කටේ තිබුණා නරල ඕල්මන් කියලා පිටුවක් තිබුණා ඉතින් ඒකේ කාටුන් එක දාලා තිබුණා මේ දෙන්නේ කඩු ෆයිට් කරනවා කඩු ෆයිට් කරනකොට එක එකකට වාසි බක්ද කරනවා ඒක කියනවා මා මේ සටනේ මේ අනුභව දන්නවා මම නෑ මා මේ සතිය මේ බව දනිමි. ඒත් මට තුවාල නොකරවන්නේ. අන්තිම ඒ වගේ භාවනා කරන්න යන එක මට මේ දුක දෙන්න එපා අරු දුක දෙන්න එපා කියලා කොන් කරනකම් ප්‍රතික්ෂේප කරන්නේ නිවන තමයි. එන දේ එහෙම ගන්න ඒ නිසා මේ ගුරු සාන්ති කියන්නේ භාවනාදී දුකක් ආව නම් සිරිදෙවිදුව ගෙට වැටියා කියලා බාර ගන්න එක. ඊගාවට මේ ඥානයක් එන්න හදන්න කියලා හිතන්නේ. ඒ ඒ දුක ප්‍රතික්ෂේප කරනවා නම් ඊගාටේ ඥානෙ තමයි ප්‍රතික්ෂේප වෙන්නේ. මහසීසාරෝගේ එහාට ගිහිල්ලා කියනවා හැම ඥානයක්ම පෙර නොවින්ද විදිය දුකකට වාංගු වෙලා තමයි එන්නේ කියලා. කන්දක් නැගගට පස්සේ තමයි පල්මක් අහන්නේ. ඒ කියන්නේ කන්ද දකින්නකොටම අපි ඒක අකාල කන්දිමමක් ඒක වැරද්දක් කියලා අතහැරියොත් අර ඊගාට දෙන්න තියෙන තෑග්ගල තමයි අපි අර කෙනෙක්ම කරන්නේ. දැන් එන්නේ එන්නේ එන්නේ අපේ අර මොන දිමේ ශක්තිය ඊවසීමේ ශක්තිය වැඩි කිරීමක් වෙනවා නම් ඉස්සල්ලාම තේරෙන්නේ කර්ම කෙනාට තමයි. පස්සේ තමයි ඕන කෙනෙක් දෙවන්නේ කාබුල. මොකද්ද මොකද්ද ලෞකික සමාධිටි පහ කියලා සංවාස් කරන්නේ? ඔව් කම්මසගත සම්මාදිට්ඨිය පළවෙනි එක. කම්මසගත සම්මාදිට්ඨිය වර්ධගත්තොත් ඒ කාන්තම නිවනේ මේ අපායේ නැත්තම් තිය සම්භවයේ. ඒක දැනගත්තොත් ස්වර්ගය. කියන්නේ භවයේ පිළිබඳව කම්මසගත මිත්‍යාදිට්ඨි උනොත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැත්තම් ඒ නිසා සදාචාරයක් නැහැ. ඊටසේ දිගටම නොපනත්කම් කරනවා. ඉතින් ඒක ඒ ඔපනත්කම් වලට වෙනම කවුන්ටර් කරලා කරනවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැතුවට වෙලා තියෙන්නේ අපාය හෝති සම්බන්ධයි. ඒක අසුරනිකාය. කම්මසක ඥාන සම්මාදිට කියන එක නම් සුවකිට යනවා. ඒ සමත සම්මාදිට්ඨියට ආවට පස්සේ සමත සම්මාදිට්ඨිය නැත්තම් දීවසනට යට වෙලා මේ මේ සදේවක ලෝකයේ සහිත පල්ලෙහා බවෝද. සමත සම්මාදිට්ඨිය හරි ගියව බ්‍රහ්ම ලෝකෙට යනවා. තව පොඩ්ඩක් මාදින් එක ඉහළට යනවා. ඒ විපස්සනා සම්මාදිට්ඨියට ගියාට පස්සේ ඒ භවතල ඉක්මන මට්ටමට යනවා. ඒ කියන්නේ මාර්ග සමාධියට આવොත් නැත්තම් ඒ අතරමැද ජීවණක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක නිකන් මේට්‍රික්ස් නේ මැතමැටිකල් ක්‍රමයක් යන. ඈ? චුලසෝ තමයි යන කියලා කියන්නේ සාමාන්‍ය විපස්සනා සම්මා දිට්ඨියේදී අර මූලික මේ නාම රූප පරිච්ඡේද පච්ච පරිකා කියන මේ දේවල් වල තියෙන සාමාන්‍ය එක එකක තනි තනිව නෙවෙයි පොදුවේ ජෙනරල් තේරුම් අරගන්නවා යන වැඩ පිළිවෙල. මේ එක එකක් කිරීමේ එක එකක් සාක්ෂාත් කිරීමේ වැඩේ තමයි ඉතුරුයි. ජෙනරලි දැනගන්නවා මේ කියන්නේ ඔය කොච්චර මොනවක් කරනවා අදුම ගන්න යන්නේ හේතුඵල වාදයක් යනවා. අපි මම කරමි මට වෙන්න ඕනේ අර මම ඒවා කියලා කොච්චර ප්‍රාර්ථනා තිබුණත් මෙතන මෙකැනිසම් එකක් මේකේ තියෙනවා. ඒ මෙකැනිසම් එකම මම තාම දන්නේ නැහැ. හැබැයි මම මගේ මෙකැනිසම් එක නෙවෙයි කියලා දැනගන්නවා. එතකොට එයා ඒ தත්ත්වෙම මැරුණොත් දෙවියන් නැතුව චුල්ලක කපන්න වෙනවා කියනවා. නමුත් ඒ මනුස්සයා එතන නතර වෙන්නේ නැහැ බොහෝ විට. ඒක දැනගත්තට පස්සේ අපි ඉන්න ගිනි කන්දක උඩ නම් අපි දන්නවා මේක පුපුරන්න පුළුවන් කියලා අපිත් මේ ගෙවල් හදන්න යන්නේ නැහැ. ඊට පස්සේ ආරක්ෂක තැන් හොයාගෙන යනවා. ඒක මේ මොකයිද මේ විපස්සනා සම්මාදිට්ඨියේ හොඳ කඩයිමක්. ඒක පෙන්නට පස්සේ මේ මනුස්සයාට විසුමක් නැහැ. ස්පාසාවක් දෙන්නේ නැහැ මේ මේ කාම වස්තුනේ. කාම වස්තුනේක ඉන්න කරන්න දෙයක් නෑ අපිට කන්න ඕනේ බොන්න ඕනේ. මොකද ඒකේ ආධිනා පක්ෂේ හොඳටම තේරෙනවා. මේක කෙරුවොත් අනිවාර්යයෙන්ම මේක නිකන් අර මාළුවා වතුරට වැඩිච්ච හැම ගිල්ල බිලියට අහුවෙනවා. ඉතින් එයා හැම කන්නේ බිලිය තියෙන බව දැනගෙන මොනතරම් ප්‍රවේශමෙන්ද කියලා හිතාගත්තොත් අන්නේ වගේ තමයි මෙතන ඉහාරි කියන මනුස්සයා මේ කාම වස්තුන් ආශ්‍රය කරනකොට හරියට සීමාවල් දරගෙන ඉතින් මෙතන ඉහාරි ගිකම් විදියට අහු වෙන නිසා ගෙඩිය පිටින් ගිල්ලොත් ඉවරයි. පුළුවන් තරම් පැත්තකට ගිහිලා ටික ටික ටික ටික ටික කඩාන කන කෑමකට උදු වෙනවා. ඒක ඔය රටපාල සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ රහතුනට පස්සේ අපේ තාත්තයි දෙන්න විදිහට දානෙකට එන්නේ කියලා පරණ අඹෝ දෙන්නත් සරසලා වස්තුවත් කොට ගාලා අම්මගේ වස්තුව මෙහෙමයි තාත්තගේ වස්තුව මෙහෙමයි කියලා ආනන්දෝ දානෙට වැඩියට පස්සේ කියනවා දැන්වත් නැවත කල්පනා කරලා බලන්න මෙන්න මෙච්චර රත්තරන් තියෙනවා අම්මගේ පැත්තේ මෙච්චර රත්තරන් තියෙනවා තාත්තගේ පැත්තේ මේ අඹුව දෙන්නත් මෙහෙමයි මේ සැප තියෙනවා මේ ගැන කල්පනා කරන්න කියලා. ඒකට ඒ ශාන්ති කියනවා මේ දානි දෙන්න කල් වඩමල නානම් දානෙ බෙදන්න. නැත්තම් පිළිපදයක්. ඊට පස්සේ ඉන්නේ ඊට පස්සේ දානෙ බෙදෙනවා. ඊට සම්මල දාත්‍රාගේ ගහපු ටික එකට අහුවෙන්නේ නැහැ. ආයෙත් යන ගමන් කියනවා මුවෙක් අල්ලන්න මොහ මේ මේ මුවන් අල්ලන්න උගුලක් අතක වැද්දා. පැත්තකටලා බලහනින් දැද්දී උගුලේ තියෙන මන්ද විතරක් කාලා උගුලට අහු වෙන දෙන්නේ නැතුව වැද්දා දාගාන දැද්දී බේරලා යන මුවෙකුසේ මම නැවතත් ආරම්භ කරනවා. විදර්ශනා කියලා කියන්නේ හොඳටම දැනගන්න මේක ඇක්චුලි බිලිය තියෙනවා කියලා gediya පිටින් කඩනවා. විදර්ශනා විතරයි කරන්න බිලියට දාන දේ දැන් මාළුවෙක් බිලියට අල්ලන්න දාන දේ මාළුවාට කකට කන්න හම්බෙන්නේ නැති රසවලක් දාන. ඌ හම්බ කරලා ඌට කවදාවත් ඒක හම්බෙන්නේ නැහැ. ඒක ඌ දැනගන්න ඕනේ ඇක්චුලි සංයෝජනයක් තියෙනවා. ඒ නිසා ඒක කඩකට කනවා ටික ටික ඒකට ඌ බිලිය ගිලින්නේ නැහැ හැමවම. දැන් සාමාන්‍ය ගොරකයා ගහන ගතිය ගියවම දෙන්නේ. ඉන්නේ දෙක අතර වෙනස ඔය ඔය පළවෙනි චුල්ලසෝතපන්න වල පස්සේ මේක අනිවාර්ය මෙච්චර රසගුණක් මෙතන එන්න විදියක් නැහැ. අනිවාර්යයෙන්ම බිල්ලක් බිලි බාන්නේ කියලා කියලා දාන්න. මොකද වෙන කරන්න දෙයක් පොත් නෑ අම්මා අප්පා කාලවත් කාලා නෑ මේක නිසා කන්නේ කොහොමද? ඇක්චුලි මේක අහුවෙන්නේ නැති වෙන තාලේ. මේක දැනගත්තට පස්සේ මේ මනුස්සයා අනිකොල්ල වගේම කනවා බොනවා නමුත් හැම වෙලාවෙම බොහොම ප්‍රවේශම දැනගෙන සීමාව. එහාට පන්නන්න නැතුව අරසගෙන එකයි කරන්නේ. ඒක තමයි හික්මීම කියලා සඳහන් කරන්නේ. ආගමෙන්තු තමයි ඉඳගෙන ඉන්න බැරි කම. ඉඳගෙන ඉන්න බෑ. තලියද? දැන් බුදුරජාණන්ගේ පුබ්බේ අනන්ත සුතේසු යම් මේස චක්කුම දපාදි පඤ්ඤාව දපාදි විද්‍යාව දපාදි කියවම පෙර නොඇසු නොඇරූ විදිහේ ධර්මයක් මම දැක්කයි කියලානේ කියන්නේ. මොකද ඒ ධර්ම දැක්කක් පවත්වන සූත්‍රයේ තියෙන්නේ. ඉදං දුක්ඛ සත්‍යං කෝපේ අනුසෙත් ධම්මේ චක්කුම දපාදි ඥානම දපාදි පඤ්ඤාව දපාදි විද්‍යාව දපාදි ආලෝක දපාදි. මේ දුකයයි පෙර නොඇසු නොවිරු විදිහකට මට මේක දැක්කා පෙනුනා දැක්කේ ඒක විස්තර කරනවා. ඒ කියන්නේ අපි මෙතෙක් කල දුක දැක්කේ මේ මකර දාන්න අයින් කරන්න ඕන දෙයක් විදියට. භාවනාවේ දකින්නවා මේ දුක අවබෝධ කළ යුත්තක්. මේ පැමිණිච්ච දේ මේක මකන්න හදනකොට ඔක හත් ගුණයක් වැඩි මේක තරන්න පුළුවන්. තරන්න පුළුවන් නම් අවබෝධ කරගන්න වෙන කෙනා පරිඥය. ආත්ම වශයෙන්ම දැකෙන්නේ. කියන්නේ අවකාරා පැමිණෙන දුක තමයි දුක්ඛ සත්‍ය ගැන වෙන්නේ. ඒක නෙමෙයි අපි මෙතෙක් කල් කියන එක මකන්න හදන. ඒක නැති කරන්න හදන. මේක වවාදනාවන්ත දෙයක්. ඒක කාල්කානික මක් පරණ කර්මයක් කියන එකට බයි වෙන්නේ. මේ දුක්ඛ සත්‍ය බාරගත්ත දවසේ. පෙර නොඇසු නොවිදු තාලයකට. අනේ මේ දුක්ඛ සත්‍යම තමයි දුක්ඛ ආර්ය සත්‍ය වඩපත් වෙන්නේ. අමාර්ගංගයක් වඩපත්. ඉතින් ඕක මේකට ප්‍රතික්ෂේප කරලා මේ හොඳ දුක්ඛ සත්‍යමට ආවෝදේ වගේ අපි ප්‍රාර්ථනා කරා. කොහෙන්ද අපි? ඒ නිසා අපි මේ කරන දෙල්ලමයි තියෙන්නේ පොඩ්ඩක් අර පර්ස්පෙක්ටිව් වෙනස් වෙනවා. අපි බලන එක දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් කරලා මේ දුකට hina ආයෙ මොකක්ද කරන හින්දුවක් තියෙනවා. දුකට hina වෙන්නේ කියලා. දුක සතුට hina වෙච්ච ගමන් දුරපතයි. වෙන සෑම වේදනාවක්ම ඉන්නේ අපිට දුක අවබෝධ කරලා දෙන්නේ කියලා දැනගත්තොත් ඔක්කොම විඳින්න බෑ. වෙනසට වැඩි අනිචුට්ටක් වෙනවා. ඒක තව ටිකක් වෙනවා. ඉතින් ඒක වේදනාවට එන්නේ එන්නේ එන්නේ අපේ ඒ අර දැරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නකොට තේරෙනවා කවදාකවත් වෙච්ච නැති වැඩක් මේ කරන්නේ. ඊට පස්සේ ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ මේ සඳහා මම කල යුත්තේ මොකක්ද කියන්නේ. ඉවසපම් පපුව එතත් ඉඳ ගන්නකොට අදිස්ථාන කරනවා ඊයේ නම් මෙතන 10ක් ආවා 11ට යනකම් කාලයි. හරි දැනුව 12ට 13ට දාලා ඒක ලෑස්තිලා එකයි කල යුත්තේ. ඊපස්සේ ඇත්තම 10 ඉඳලා 11ට ගියත් 99 ඉඳලා 100ට ගියත් එකම ගේම් එකක්. එකමයි. නිසා දවසක අපි දැනගත්තොත් මම මේ දුක විදිද්දි මට විනාඩි 10ක් ඉන්න පුළුවන්. අදිෂ්ඨාන කරනවා මම හෙට විනාඩි 11ක් ඉන්න. ඒතකොට 10 ඉඳලා 11ට යන අපි සෑහෙන දක්පිටි කෑමක් හොරකෑමක් කරනවානේ. අන්නේ වෙලාවේදී තමයි අපේ හැකියාව වැඩි වීම සිද්ධ වෙන්නේ. පාදම් වීම සිද්ධ වෙන්නේ ඒ ටිකේ තමයි. ඊට වෙනකොට 12 ඉඳලා 13ට යනවා. 13 10 ගන්න ටික ටික ටික ටික වැඩි වෙනකොට ඒ 99 100 අතර මහා ලොකු වෙනසක් නැහැ. ඔය 11 10 අතර තියෙන වෙනසමයි තියෙන්නේ. එතකොට අර 11 10 10 ඉඳලා 11 යනකොටම තියෙන බුදුහමෝ කියන මේ ටිකමයි මම අදා ෆයිනල් ගේම් එකට ගිහුවේ නෑ. නමුත් සෙමි ෆයිනල් එකක් කරොත් ඉන්නේ. ඒකකටම සත්‍යයක් ඇති වෙන පටන් ගන්නවා නිකන් මාර්ගයේ ඉන්නේ. මේක පිට වෙන මාර්ගයක් නෑ. එහෙනම් දුක පිළිබඳව සාධර කමක් ඇති කරගන්න. ඒක කවදාකවත් ඊයේ දුකක්වත් හෙට දුකක්වත් අනුන්ගේ දුකක්වත් වෙන තැනක තුන එකක් නෙවෙයි. මේ අස්පනා අපිට අහුදේ. එච්චරයි ඒකේ තියෙන පරම සත්‍යය නිසා මම දැන් මෙතන කියන දුක් ටික විතරයි අපි ආහාර වෙන්නේ. නිවනට ආහාර වෙන්නේ. අපි දැන් කරන්නේ මොකද්ද? නිවනට ආහාර වෙන. ඒක පැත්තක දාලා අතීත දුක් විඳ විඳයි. අනාගතේ වෙන්න දෙයි කියලා දුක් විඳ විඳයි. අනේ වගේ දරුවෝ මල්ලෝ කියලා අනුන් ගැන දුක් වෙනවා. මෙතන මෙහෙම තිබුණාට ඇමරිකා ඩොලරය කීයේ ගිහිල්ලා තියෙනවද නැහැ කියලා එහෙ දුක් වෙනවා. ඒකෙත් නිකන් කමනක් නෑ. අර මේ වර්තමානයේ ගන්න දුකට වැඩිය ලොකුයි ඒක. ඒවා කියන ඔක්කොමත් කොහොමත් කරන්න බල කණේකමයි. හරියට ඉල්ල කරගන්න වර්තමානයේ ඉන එක ඒකේ ඉන්නේ අනිවාර්ය කර්ම උපනිෂ්ඨේ සම්පත්‍ය වගේ කනුව. අන්න ඒකට මොන දීපු දවසේ ඉති මේක ඇකියුමුලේට් වෙනවා. නිසා දුක පිළිබඳව ආකල්ප වෙනස් වීමක් විතරයි අපි සිද්ධ වෙන්නේ. දුක නැතිවීමක් හෝ එහෙම නැත්නම් අපි වෙන මිනිහෙක් වඩපත් වීමක් නෙවෙයි තියෙන්නේ. මේ වරදවල වටහාගෙන තියෙන දුක කියන එක මේ දුරුකල යුත්තක් පහකල යුත්තක් කියලා කරන්න කරන්න ඒක වැඩෙනවා. දුකට සාතර වීමක් තමයි නෙවෙයි කියන්නේ. ඒ නිසා මේ කියනවා දුක්ඛා පටිපදාවයි. විවසනා කියන දුක්ඛා පටිපදාවයි. චිත්තා විඤ්ඤා, තණ්හා විඤ්ඤා, කරේ දුක්ඛා පටිපදා කියලා තේරුම් ගත්තට පස්සේ ඕන ඕනම වෙන දෙයකට hina වෙන්න පුළුවන් ගතියක් එනවා. මේ දේ හොඳයි මේ දේ නරකයි නෑ. විශේෂයෙන්ම අපිට පේනවා මෙතක ප්‍රතික්ෂේප කරපු දේ තුළ තමයි සත්‍ය තියෙන්නේ. අපේ හිතානගේ ලස්සන සුන්දර පැත්ත නෑ. තියෙන්නේ මේ දුක පැත්ත කියන්නේ.